අතිගරු ස්වාමීන් වහන්සේ මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න මාතිය දුරුවි. දැන් මේ ජීවිතේම නිවන් දැකිය හැකිය යන මතයක් භාවනා යෝගීන් අතර පැතිරෙමින් පවතී. මේ සංකීර්ණ ලෝක රටාව තුල මෙය ඇත්ත වශයෙන්ම කළ හැක්කක්ද? පළවෙනි කොටස ප්‍රශ්නේ දෙක මේ ජීවිතයේදීම නිවන් අවබෝධ කළ අය වර්තමාන සමාජය තුල සිටීම. ඒක හරි අමාරුයි කියන්නේ ඒක පෙන්ලා දෙන්න අමාරුයි. පළවෙනි එක තමයි ප්‍රමාදය කියලා කියන්නේ ගෞතම බුදුහාමරන්ගේ මෛත්‍රී බුදුහාමරට දාන එක. ඒකේ හරි සිම්පල් නේ. උච්චා ඒට යහින් කියන්න මොනවක්ද අප්‍රමාදය කියලා කියන්නේ බැරි වුණත් කමක් නැහැ මේකෙදි try කරලා තිබුණොත් අරකෙදි කැන්ඩිඩේට් කෙනෙක්වත් වෙයි නේද ගාන ඒ නිසා මේකෙත් try කරන්න නැතුව හිටියොත් අරකෙත් try කරන්නයි සිද්ධ වෙන්නේ ඒ නිසා මම විභාග කරනකොට කවදාකවත් පාස් වෙන්න ඕන කමක් තිබුණේ නැහැ මට මම දන්නවා මේකෙන් ක්‍රෙඩිට් ඩික්නිෂන් නැතුණත් යන්තම් දෙසරක් කරලා ඉපාස් වුණොත් මම ඊගාව එක්සෑම් එකට යනවා ෂුවර් ඒකෙත් ගිල්ල ෆයිට් එකක් දීලා කොහොම හරි පාස් වෙනවා. ඊගායකටත් යනවා. ඉතින් මයිත් එක ගිය කට්ටිය හොඳ ෆස්ට් ක්ලාස් හම්බෙච්ච මිනිස්සු ජොබ් අරගෙන අහුවෙලා මම ඔය ඉබ්බා වගේ ඒ ගාටනවා. හාව වගේ ගිල්ල නින්දට වැටෙන්නේ නැහැ මම. ඒ නිසා මට හිතෙනවා මෛත්‍රී බුදුහාමුදුරුවෝ යාළුණත් තරහමත් වෙනම දෙයක් මේ ඉන්න ගෞතම බුදුහාමුදුරුවෝ ෂේප් කරගෙන තියාන හිටියෝ ෂුවර් මට ඊගාවේකේ හරි ඇප්ලිකේෂන් එකක් දාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේකේ අනිත් පැත්ත තන්නේ කර ප්‍රමාණය. මම බුරුමේ ඉන්න කාලේ ඒක මහත්ෙක් ස්ටීවන් මම දන්නේ හරි ෂෝක් මනුස්සයෙක්. ඇවිල්ලා කිව්වා මේ බුරුමේ කට්ටිය විතරයි මේ ඉන්දිසිරිලයිට් භාවනා කරලා ලංකාවේ ඉන්නවලු සෑහෙන්න මේ බෝසත්තුරු නේද කියලා. මම ගොබ පකිට් පෙට්ටියක් හරි ගෝණි දෙක තුනක් හරි අරන් වරෙන් කියලා ඇහුවා. ඇවිල්ලා ඇහුවා. මම ගොඩ ටොග ගණන් දෙන්න පුළුවන්. ලංකාවේ ඉන්න හරිය බෝසත්තුරු කියලා. ඇයි හද්ද කියන්නේ ඉතින් ඒක ගැන විහිළු කරන්නේ කොහොමද කිසි විහිළුවක් නැහැ ප්‍රමාදේ. අපේ ගුරුරුත් ප්‍රමාදේ, ගෝලියොත් ප්‍රමාදේ ඔක්කොම කියනවා අන්තිම බස් එකේ යන් මේ බස් එක හදිසි වැඩි. මම දන්නේ මෙහෙම යුගයක ඉපදීම ගැන මං ඉතාමත්ම සතුටුයි. පුදුමාකාර සතුටක් තියෙනවා. මේ කාටවත් තේරෙන්නේ නැති වුණාට මම වැරදි වෙන්න පුළුවන්. හැබැයි මම කියනවා ඔය එඤ්ඤන් දෙඤ්ඤන් සල්ලි ඕනේ නෑ දැන් කරන්න පුළුවන් නම් කරනවා නැත්නම් කවදාකවත් බෑ ඒක නිසා සෙන් කියමනක් තියෙනවා දැන් නෙවෙයි නම් කවද්ද යකෝ මෙතන නෙවෙයි නම් කොහෙද යකෝ තෝ නෙවෙයි නම් කවුද යකෝ කියලා කියනවා. එච්චරයි. ඒක පෝතා ගන්න පච්චේක පපුවේ. දැන් නෙවෙයි නම් කවද්ද යකෝ මෙතන නෙවෙයි නම් කොහෙද යකෝ තෝ නෙවෙයි නම් කවුද යකෝ. ඒකෙන් එහාට ගිය කිසි කෙනෙක් මං ආශ්‍රය කරන්න කැමතිත් නැහැ. මම පොඩ්ඩක් පැත්තක දීලා කියනවා ඔය කට්ටිය පන්ති බස් එකේ ඉන්න මම යන්නම්. මම හරිය ලේසි මට යාළුවෝ තෝරන එක සිංගල් ක්‍රයිටීරියන් එකක් තියෙනවා. බැරි වුණත් කමන්නේ දුවන් දෙන මනුස්සයාට තම්බි කෙනෙක් වුණත් කමන්නේ මං සතුරුකම් පවත්නවා කවුරු හරි පස්සට යන්න හදනවා දියන්නිකායේ මහානායක හමුනොත් කරන්න දෙයක් නැහැ ඔයාගේ බාප්පට වෙලා යනවනේ බාප්පා ඉඳලා එන්න මම යන්න එච්චරයි ඒ නිසා පළවෙනි ප්‍රශ්නට කියන්නේ මේකයි ඉතින් එහෙම එහෙමනම් බලන්නේ එහෙම ටිකක් කල් භාවනා කරලා කණ්ණාඩියක් ඉස්සරහට ගියාම බලාගත්තා කි සබෝන් වෙච්ච කෙනෙක් කොහොමද සකදාගාම වෙච්ච කෙනෙක් කොහොමද බාහිරේ හෙව්වනම් ඒක භයානක රෝගයක්. බාහිරේ ආර්යයන් වහන්සේලා හොයනවයි කියලා කියන්නේ හොලිවුඩ් නිලියම් පිටිපස්සේ යනවා වගේ වැඩක්. රෝල් මොඩල්ස් පිටිපස්සේ යන්නේ වගේ වැඩක්. ඒ මනස එන්නෙන් බගෑ වෙනවා. එන්නෙන් බය ආදු වෙනවා. ඒක කද්දාකත් බුදුහාමුදුර කෙනෙක් දී නෑ බුදුහාමුදුර අපිට දෙන්නේ සූර, වීර, දීරකම. මේ කාගවත් නිවන දැකයි කියලා මට ඇති වැඩේ මොකක්ද? ඉතින් ඒ බණක් කියපු බුදුහාමුදුරෝ වීතිවන්ත බණක් කියපු බුදුහාමුදුරෝ කවදාකවත් අල්ලපු gedara සෝවන් වෙච්ච එකක් තියෙනවද කියලා හොයන්න කියලා කවදාකවත් නැහැ කියලා දෙන්නේ Taman තුල මේක දිනු වෙනවා නම් එච්චරයි. ඉතින් ඒක නිසා මෙවැනි යුගයක් මෙවැනි යුග මත පෙරලියක් වෙන යුගයකට අපි ආවේ පස්මහ බැලුම් බල්ලයි කියලා මම නම් කියන්නේ. පුංචි පුංචි සොයා බැලීමකින් ආපුව හම්බයක් නෙවෙයි මේ. කාලයේ, දේශයේ, දීපේ, කුලයේ මව සේරම බල්ලාවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේක මිස් වුනොත් එහෙනම් මං හිතනවා ඉතින් ආය බොහොම අමාරු සත්‍යකටපත් වෙනවා හැමදාම නත්තල් නැහැ නත්තල් ඉන්නේ අවුරුද්දකට දවසයි එදාට වැඩි කරගන්න එකයි තියෙන්නේ